අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියාය කියලා කියනකොට ඒ ඒ තුල අපිට ඇති වෙන්නේ ඇතිවිය යුත්තේ එක්තරා ආවේනික රූප නාම නාම රූප પરම්පරාවක් කියන අදහස අපිට ඇති වෙන්න ඕනේ. ඒ ඒ දැක්මට අපේ චින්තනය වෙනස් වෙන්න ඕනේ. අන්න ඒත් එහෙම වෙනස් වුණාම කියනවා ditthi suddhiyටපත් වුණා කියලා. නැත්තම් වැරදි දෘෂ්ටියක් තිබ්බා. මොකද්ද තිබ්බ දෘෂ්ටිය?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 එක එක කෙනාට දැන් බෞද්ධත්ව අපි හිතමුකෝ කාට හරි අනුරාධපුරේ බස්නාවතුම් පොලේ කඩයක් තියෙනවා කියලා කෙනෙකුට අන්න එයාට නම් අනුරාධපුරේ කිව්ව ගමන් මොකද මතක් වෙන්නේ අන්න බස්නාවතුම් පොල තමයි මතක් වෙන්නේ එහෙනම් අතීතයේ අපි දැන හඳුනගෙන තියෙන වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේවල් තමයි වැඩි වාර ගණනක් සිතුවිලි ඇති කරගෙන තියෙන දේවල් ඉක්මනට නැగిලා ආයතරයක් අපිට සිතුවිල්ලක් හදනවා. අනුරාධපුරය කියනකොට ජයසිනමා බෝධිය ගැන හෝ රුවන්වැලි සෑය ගැන සිතුවිල්ලක් හදෙනවා. මතක් වෙනවා. මේ ඒක අපේ වැඩක්ද?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 ඒ සිත නොයේකුත් ආකාරයේ ගුණාංගයන් සහිතයි. අයික ආදරයෙන් යුක්තයි, එක්ක කෑදරකමෙන් යුක්තයි, ගිජුකමෙන් යුක්තයි හැම වෙලේම ওই වැඩේ තියෙනවා. එන්න එහෙම අදහසක් අපිට හැම වෙලේම තියෙන්න ඕනේ. දැන් මම අඹ කියන එක පාට උනේ. නැත්නම් මීයම කියනවා. මීයම කියනකොටම මොකද වෙන්නේ? අන්න මතක් වෙනවා. නේද? මොකද කාලා තියෙන ඒවා හින්දා. නේද?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 සමහර අය කිරි ටික දීලා කිරි ටික නවත්තනකොට නපුරු විදිහට හැසිරුණාද නැද්ද? ඉතා පුංචි කාලේ. කවුරුත් කියලා දීලාද? නේද? පුංචි පුංචි කාලෙම ඉල්ලීම් දිනා ගැනීමේ සටනකින්න වගේ දැවුණාද නැද්ද? අත මිටි මොලෝලා කෑ ගහලා ගී යටි ගිරියෙන් කෑ ගහන ළමයි චූටි කාලෙම ඉන්නවා. නේද? ඒ කට්ටිය ලොකු වුණාම කොහොමද? ඒ ඉඩම් ගෙවල්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 මොන දැන් අලුතෙන් අලුතෙන් වැඩියෙන් ආදරේ තියෙන කෙනාව දැන් මතක් වෙන මොකද ඒ සිතුවිලි ටික තමයි ප්‍රබල වෙන්නේ. මොන බලන්න එයා දැන් ඒ කියන්නේ පරණ ඒවා වැහෙන්න අලුතෙන් ප්‍රබලව ලැබුණොත් යම පරණ ඒවා වැහෙන්න හේතු වෙනවා. නේද? හා. දැන් දැන් බලන්න ගොඩාක් තරහ යන කෙනෙක් ඉන්නවා. තරහට ප්‍රතිවිරුද්ධ මෛත්‍රිය කියන සිතුවිලි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 ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති Thank you.